තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද භාවනාවෙන් පස්සේ ප්‍රශ්න කිහිපයක් ලැබී තිබෙනවා ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නට ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන අවස්ථාවේදී යම් යම් වේදනාවන් එනවා එම අවස්ථාවට කුමන හේතුවක් නිසාද එයට කුමන මගක් ගත යුතුයි වටහා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී දෑත දෙපසට විහිදුවා ඇවිදීම වැරදි ඉරියව්වක්ද? පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කියන්නේ මම පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන අවස්ථාවේදී යම් යම් වේදනාවන් එනවා. සක්මන් භාවනාවේ යෙදෙනකොට ඒ මතුවෙන වේදනාවල් මොනවද කියලා විස්තර වශයෙන් තිබ්බනම් පිළිතුර මීට වෙනස් වෙන්නත් පුළුවන් මොකද රෝගාබාධයක් නිසා මතුවෙන වේදනාද යනාදී වශයෙන් කියන්න දන්නේ නැහැ සමහර විට සක්මනේ අසමබරතා සමහර විට තමුන්ගේ ශාරීරික ස්වභාව ආදියත් බලපාන්න ඉඩ තියෙනවා. ඒත් ටික දවසක් කරනකොට මේ වේදනා ආදී නැති වෙලා යනවා. වේදනාවක් මත වුණා කියලා අපිට පුදුම වෙන්නට දෙයක් ඇත්තේ නැහැ. මොකද කොහොමත් සක්මන් කළත් නොකළත් වේදනාවෙන් තොර මොහොතක් අපිට භුක්ති විඳින්න බෑ. දැන් ඔය ඇත්ත ඔය ඇත්තන්ගේ ශාරීරියට හිත දාලා බැලුවොත් ගිනි ගන්නවා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ හුලම් පාර වදිනකොට සීතලක් දැනෙන්න පුළුවන්. මේවද වේදනා කියන ගණිතය යන්නේ කකුල හිර වැටලා තියෙන දේවල් යනාදී මේ සියල්ලක්ම වේදනා කියන ගණිතයට යන්නේ. ඉතින් වේදනාව වේදනාවක් විදිහට බැලුවොත් බැලුවත් ගැටලුවක් වෙන්නේ නැහැ. එක්කෝ ඒ වේදනාව ගණන් නොගෙන තමුන් අර পাය ස්පර්ශ වෙන එකටම හිත දාන්න වේදනාවටම හිත යනවනම් වේදනාව වේදනාවක් විදිහට බලන්න එහෙමත් නැත්නම් සිතින් ඒක වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරන්න කාලයක් මෙහෙම කරගෙන යනකොට සිතත් කයත් දෙකම සැහැල්ලු වෙලා සක්මන බොහොම ප්‍රබෝධමත් ස්වභාවයකටපත් වෙනවා දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තිබුණා මේ අතපය විසිකිරීමෙන් විසිකර කර යාම සක්මනට නොගැලපෙන ඉරියව්වක්ද කියලා එහෙම කියන්නට බෑ. නානත්තකායා මේ මිනිස්සුන්ගේ ශරීර විවිධාකාරයි. සමහරු ඇදේට ඇවිදිනවා සමහරු ඇලේට ඇවිදිනවා සමහරු හතරැස් විදියට ඇවිදිනවා ඉතින් මේක මේ ඒක මේ ඇඟවල හැටි මේ ඉතින් ඒක හදන්න බෑ ඉතින් කමන්නේ කය කොහොම හරි කමන්නේ පැවතිච්චෙන් අපේ කෘත්‍ය හරියට කෙරෙනවා නම් එච්චරයි ඔළුවෙන් හිටගෙන ගියත් කමන්නේ අර මෙනෙහි කරන්න ඕන තියපු ටික මෙනෙහි වෙනවනා. ඉරියව්වේ කිසිම ගැටලුවක් නැහැ වැඩේ කරනවනා. අපේ ලොකු සයින්නාස අපිට කියන්නේ මෙතියෙන් හරි කමන්නේ පෝසා මීයු අල්ලනවනම් කියලා. ඒකින්ද දුවගෙන ගියත් ඇත්තටම කමන්නේ වැඩේ කරනවනම් ඉතින් අර මූලික උපදෙස් දෙන්නේ මේ යම් ආරම්භයේදී යම් ක්‍රමපිලිවතක් තියෙන්න ඕනින්ද හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මනට ආධුනික කෙනෙක් මේ ප්‍රශ්නේ අහන්නේ සක්මන් භාවනාවේදී බුදුගුණ මෙනෙහි කරමින් සක්මනේ යෙදුණා. එය નિවර්ධිතයි පහදා දෙන්න. ඉතින් මේ භාවනා පන්තියේ බුදුගුණ මෙනෙහි කරමින් සක්මන් කරන ක්‍රමයක් ඇත්තට මම මතක විදිහට කියලා දුන්නේ නැහැ. ඉතින් මම දන්නේ එහෙමත් භාවනා කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ බුද්ධෝ බුද්ධෝ කියලා එහෙම කරන ක්‍රම ඔය තායිලන්තයෙන් එහෙම ඇහිලා තියෙනවා. නමුත් මම අද දින එහෙම භාවනාවක් කියලා දුන්නේ නැහැ. ඉතින් මම ඒ දෙයට පිළිතුරු දෙන්න උත්සාහ ගත්තොත් මේ අනිත් අයත් මේක පුරුද්දකට අරගෙන වල්පල් අහන්න පටන් ගන්නවා. ඉතින් මම කියන්නේ භාවනාවක් වශයෙන් මොන හරි කරුපයකට මම සාදු කියනවා. අනුමෝදන් වෙනවා. නමුත් මම මෙහිම දෙයක් කියා නොදුන්න නිසාත් මේ අසන් ඉන්න අය වැරදි අදහසක් අරගන්න නිසාත් ක්‍රමක්‍රමයෙන් මේ කමටහන් වාර්තා කිරීම සුද්ධ විය යුතු නිසාත් මම මේ ප්‍රශ්නය බැහැර කරනවා මම හිතන්නේ ප්‍රශ්නකරු මාත් එක්ක තරහගෙන එකක් නැති වෙයි කියලා. කරුණිය ශාලමහන්ස ප්‍රශ්න දෙකක් තියෙනවා. සක්මන් භාවනාව සිදු කිරීමේදී වම දකුණු වශයෙන් සිතින් මෙනෙහි කරමින් භාවනා කිරීම ප්‍රමාණවත්ද? දෙවන ප්‍රශ්නය මම හිතන්නේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ කිව්ව අර පරයන්ක භාවනාවේදී කයට හිත ගන්න කියලා ඒ පිළිබඳවයි. කය පිළිබඳ සිතෙන් මෙනෙහි කිරීමේදී හිසේ සිට දෙපාන්තයට කේසා ලෝමා ආදී වශයෙන් මෙනෙහි කිරීමද කළ යුත්තේ. පළවෙනි ප්‍රශ්නේ වම දකුණ කියලා මෙනෙහි කළාට කමක් නැද්ද කියලා අහලා තිනවා. ගැටලුවක් නැහැ. මොකද පුරාණාචාර්යවරු දීලා තියෙන උපදේශය තමයි යතා පාකටං වශයෙන් විපස්සනා බිනිවේසෝ යමක් ප්‍රකටද ප්‍රකට ආයුරින් මේ විපස්සනාවට බැහැගන්නේ කියන එක. ඉතින් ලිහිසි ක්‍රමේ ඔය ඇත්තන්ට වම් කකුල තියෙනකල වම කියලා තේරෙනවා නම් හැපෙන එක ආදීදී බැලීම දුෂ්කර නම් කිසිම ගැටලුවක් නැහැ. වම් කකුල තියෙනකොට වම කියලා මෙනෙහි කරන්ට දකුණු කකුල තියෙනකොට දකුණු කකුල කියලා මෙනෙහි කරන්ට පුළුවන් නම් වම් කකුල දකුණු කකුලින් වෙන් කරලා හඳුනගන්නේ කොහොමද කියන එක ඊළඟ දවසේ විස්තර ඇතුව කියන්න පුළුවන් නම් තවත් වටිනවා මම ඒ කාරණාව කිව්වේ භාවනාවෙන් තවත් එක ඉදිරි පියවරක් සඳහා දෙවෙනි ප්‍රශ්නේ හැටියට ඕකේ තිබුණේ කය පිළිබඳ බලනකොට මම ඒ දෙතිස් කොටස් බලන්න බලන්න කියලා කිව්වේ නෑ. මම කිව්වේ මේ ඇහෙන් බලන් ඉන්නවා වගේ මේ කය දිහැ බලාගෙන ඉන්න. මම ඒකෙන් අදහස් කළේ ඔය ඇත්තන්ගේ සතිය අකණ්ඩ භාවයකට පත් කරවන්න. සතිය ටිකෙන් ටික දියුණු කරවන්න. මෙහෙම කය දිහා බලන් ඉන්නකොට මේ කයත් සංසිඳෙනවා, හිතත් සංසිඳෙනවා. එතකොට මේ සතිය සමාධි දෙක දියුණු පවුණු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ දේ සඳහායි මම මේ කය දිස බලාගෙන ඉන්නටය කියලා කිව්වේ. මේ කයේ කොටස් මෙනෙහි කිරීමක් මම මතක් කළේ නැහැ. ඒ වගේම තව අමතර කාරණාවක් මතක් කරනවා නම් මෙහිම කය දිහා බලාගෙන ඉන්නකොට සමහරුන්ට මේ උඩුකයේ සිද්ධ වෙන ආනාපාන සතිය වැටහෙන්නට පුළුවන්. ඒ වෙලාවේ ඒ දිහැ බලාවි සිතින් බලාගෙන හිටියාට ඒ දෙසට අවධානය යොමු කළාට ඇති ගැටලුවක් නැහැ කියන එකත් මේ ගමම මතක් කරලා දෙන්න කැමතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිතට නොඑක් නොඑක් සිතුවිලි ගලාගෙන එනවා. හිත එකලස් කර ගැනීමට උපදෙසක් දෙනු මැනවි. සිතට නොඑක් නොඑක් සිතවිලි ගලන්ගෙන ඒක භාවනා කළත් නොකළත් සිද්ධ වෙන දෙයක්. දැන් ඔය මේ ප්‍රශ්න අහපු කෙනා හරි මේ අහන් ඉන්න අය හරි බලන්න මේ වෙලාවේ දැන් গিදර යන්න කිට්ටු වෙච්ච වෙලාව. මොන්න තරම් සිතවිලි ගලන්ගෙනවද හිතට? ඒ කිසිම බාධාවක් නැහෙනේ. කිසිම බාධාවක් නෑ. දැන් මේක භාවනා කරන්න කියපු ගමන් සිතවිල්ලක් ආපු ගමන් නිකන් අනවශ්‍ය බියක් ඇති කරගන්නවා. දැන් නිකන් ඉන්නකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. සිතවිලි එන බවවත් දැනගන්න පුළුවන් උනේ භාවනා කරපු හින්දා. දැන් මේ ආකාශයේ වලාකුළු ගමන් කළාට පින්වත්නි කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මේ ආකාශයේ මඩ ගෙවෙන්නේ හිම නැහැ. ආකාශයේ කිලුටු වෙන්නේ නැහැ. ඒ වගේ මේ සිතේ සිතවිලි පහළ වෙලා ගියා කියලා අපිට කලබල වෙන්න දෙයක් ඇත්තේ නැහැ. අපි සංසුන් කරගන්නට ඕනේ සිතවිලි පහළ වෙනකොට කලබල වෙන සිත. අපිට තියෙන්නේ කලබල නොවී ඉන්න විතරයි. අපිට මේ සිතවිලි පහළ වෙන එක නවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේට සිතවිලි පහළ වෙනවා. ඉතින් මේ සිතවිලි පහළ වෙන එක නවත්තන්න බෑ. ඒ සිතවිලි ඔය කියන්නේ ඔය හිත කතා කරනවා. එක එක දේවල් දොඩෝ දොඩෝ දොඩෝ දොඩෝ ඉන්නවා. අපිට කරන්න තියෙන්නේ නිශ්ශබ්ද වෙන්න. එයාට දොඩවන්න දීලා අපිට නිශ්ශබ්ද වෙන්න පුළුවන් ඒ සිතවිලි පින්වත්නි එන්නේ නැහැ. ඔය සිතවිලි ඇවිල්ලා තියෙන්නේ නිකන් එහෙම නෙමෙයි. ඔය සිතවිලි වලට අපිට යම් කිසි ඡන්දයක් කැමැත්තක් තියෙනවා. ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මේ සියලු ධර්ම වලට මුල ඡන්දය. අපිත් මේ සිතිවිලි වලට යම්කිසි පක්ෂපාතී බවක් ඡන්දෙ දීමක් කරලා තිනවා. ඒ නිසා තමයි උච්චරම ඔය සිතිවිලි එන්නේ. ඉතින් අපිට පුළුවන් නම් බොහොම උපේක්ෂා ශීලීව ඉන්න එහෙමත් නැත්නම් සිතවිලි පැමිණෙන විට අපිට පුළුවන් නම් නිශ්ශබ්දව ඒ දෙස බලාගෙන ඉඳ සිතවිලි වල තියෙන බලපෑම අඩු වෙනවා. එහෙමත් නැත්නම් හිතෙනවා හිතෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මූල කර්මස්ථානයේ විදිහට දුන්න මේ කයට සිත අරගන්න පුළුවන්. සිතවිලි තිබෙද්දිත් මේ මූල කර්මස්ථානයේ බලන්ට බලාගෙන ඉන්න පුළුවන්. ඒව ගණන් නොගෙන ඉන්න පුළුවන්. යනාදී ක්‍රමේ භාවිතා කරලා මේ සිතවිලි මැඩ පවත්වා ගන්නට පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉඳගෙන කරන භාවනාවේදී අතරමඟදී සිතුවිලි වෙනපතට යොමු වෙනවා. ඉබේම එසේ වෙනස් වූ බවද ක්ෂණිකවම දැනෙනවා. එවිට නැවත පළමු අරමුණට එක්වරම සිත යොමු කිරීම සුදුසුද? මාහට වැඩි වශයෙන් සිත උපේක්ෂා සහගත තත්වයට පත්වෙමින් සක්මන් භාවනාවේදී ඉක්මනටපත් වෙනවා. පියවර තැබීම ඉතා සෙමින් කය ගැන මෙනෙහි කරමින් වේගය අඩුවන අතර කයට කිසිම වෙනසක් නොදැනී සෙමෙන් පියවර තබමින් සෑහෙන වේලාවක් සක්මන් කිරීමට ඉබේම සිදු වෙනවා. මේ தත්ත්වය භාවනාවට කෙසේ බලපාවිද? එය භාවනාවට රුකුලක්ද නැතිනම් බාධාවක්ද? හිඳගෙන කරන භාවනාවේදී අතරමඟදී සිතවිලි වෙනතකට යොමු වෙනවා කියලා සඳහන් කරන එකෙන් මම හිතන්නේ මේ අදහස් කරන්නේ හිත වෙන අරමුණකට ගියා කියන එක තමයි මේ දැනුම් දෙන්න හදන්නේ ඉතින් ඒ ගිය බවත් දන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම ගියාම ආපහු අර මූල කර්මස්ථානයේට හිත ආපහු ඇදලා ගන්න එක සුදුසුද කියලාත් අහනවා. ඇත්තටම සුදුසුයි. සිත පිට ගිය බවක් දන්නවනම් එතෙන්දී තමුන්ගේ සතිය අකණ්ඩව පැවතිලා තියෙනවා. මොකද හිත පිට ගියාට පස්සේ සමහරු දන්නේ ගොඩක් වෙලා ගියාට පස්සේ ගොඩක් වෙලාවකට පස්සේ තමයි හිත පිට ගියා කියලාවත් දන්නේ. සමහරු තමුන් භාවනා කරනවද කියලාත් දන්නේ. භාවනාව ඉවර වෙන්න බෙල්ලෙන් ගහපු වෙලාවේ තමයි දැන් මං ඉඳගත්තේ මොකටද කියලාත් මතක් වෙන්නේ. ඉතින් මේ යෝගාවචරයා ඒ අතින් බොහොම දක්ෂයයි අරමුණෙත් හිත පවත්තලා තියෙනවා. හිත පිට ගියාම හිත පිට ගියා කියලාත් දන්නවා. එහෙම දන්නවනම් ආපහු මූල කර්මස්ථානයේට හිත ඇදලා ගත්තාය කියලා කිසිම දෝෂයක් ඇත්තේ නැහැ. ඒ කරගෙන යන විදිය හොඳයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මේ සක්මන් කරද්දී નિરાයාසයෙන් සක්මන වෙනවාය. කයට වෙහසක් මහන්සියක් දැනෙන්නේ නැතුව ඒ දේ සිද්ධ කරනවාය කියලා කියනවා. ඒ નિરાයාසයෙන් වෙන ගතිය ප්‍රකට වෙනවා කියන්නේ ඒ සතිය ටිකෙන් ටික දියුණු වෙන්න පටන් ගත්තා කියන එක. මේ කියලා තියෙන තොරතුරු වල හැටියට උපදෙස් දෙන්න ගියොත් මේක අවුල් කරගන්නවා. ඒක හින්දා මේ විදිහටම ඔය කරගෙන යන විදිහටම කරගෙන යන්න කරගෙන ගිහිල්ලා මේ කරපු විදිහටම නැවත දිනයක වාර්තා කරන්නට එතකොට ගැටලු තිබ්බොත් අපි සාකච්ඡා කරගමු සමස්තයක් වශයෙන් මේ කෙනා හොඳට භාවනා කරලා තිනවා කියලා සමස්තයක් වශයෙන් කියන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නය ප්‍රශ්නයක් පමණයි. ගෞතම ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මේ සක්මන් භාවනාව ග්‍රන්ථය කියන ස්වාමීන් වහන්සේ බීතිරිගල අපේ සක්මන් භාවනාව පොතේ 35 වෙනි පිටුවේ අග කොටසේ දක්වා තිබෙනවා වැඩි විස්තර විසුද්ධි මාර්ගය බලන්න කියා. මම විසුද්ධි මාර්ගය මුළුමනින්ම පෙරලා බැලුවත් මට එහි කොහොමදයි සොයා ගන්නට බැරි වුණා. ඒ කොටස කායගත සතිය විස්තර කරන තැන තමයි සඳහන් වෙලා තියෙන්නේ කොටස් 6කට කඩලා සක්මන් කරන එක ඒ කායගත සති කොටස විස්තර කරන තැන බලන්න එතන සඳහන් කරලා ඇති කොටස් 6කට කඩලා එසවීම, යැවීම, තැබීම, තද කිරීම යන ආදී වශයෙන් කොටස් වලට කඩලා ඉතින් ඊට අමතරව ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ පොත්වල කොච්චර විස්තර තිබුණත් පින්වත්නි මම මේ අමතර කතාවක් කියන්නේ පොත්වල කොච්චර විස්තර තිබුණත් tamunට නොතේරෙන කොටස් නම් කරන්න යන්න එපා. තේරෙන තැනකින් පටන් ගන්න එක පාරටම වහවලට පයින්නවා වගේ ගිනි ගොට්ට පයින්නවා වගේ දුවගෙන ගිහිල්ලා ගැඹුරුම හරියකට පැනලා නැහින් දෙපා. වැඩි කල් යන්න කලින් භාවනාව අප්‍රසන්නම දෙයක් බවට පත් වෙනවා. මේ යන්තම් ඔළුව උස්සගෙන යන්තම් සතිමත් වෙලා එන භාවනාවක් තියෙනකොට ගොඩක් ඇත්තෝ මේ දේ ඉක්මන් කරගන්න ගිහිල්ලා විනාශ කරගත්ත ගිහි පැවිදි ඇත්තන්ගේ ප්‍රමාණය මෙපමණයි කියලා කියන්න බෑ. යෝගාවචර භික්ෂුන් වහන්සේලා කාලයක් භාවනා කරගෙන යනකොට භාවනා අධ්‍යක්ීම් ලැබෙනකොට මේ දේ තව තව හොඳට කරන්න tie කියලා নানা ප්‍රකාර පොත්පත් කියවලා කියවලා ඒකේ තියෙන දේවල් කරන්න ගිහිල්ලා අර ස්වභාවික ගලණය අර ස්වභාවික වැටහීම ආවරණය කරගත්ත ගතියක් තියෙනවා. ඒක හින්දා නොතේරෙන තැන් වලින් පටන් ගන්න යන්න එපා. තමුන්ට ප්‍රකට තැනකින් තමුන්ට තේරෙන්නේ කකුල පොළොවේ වදින එක නම් අපි එතනින් ඉඳන් කරගෙන යමු. තමුන්ට තේරෙන්නේ කකුල උස්සන එක නම් අපි ඒ දේ ඉඳන් කරගෙන යමු. තමුන්ට තේරෙනව නම් ඔසවනවාය, යවනවාය, තබනවාය කියලා අපි එතන ඉඳන් කරගෙන යමු. මොකද මේ වායේ නොතේරෙන කොටස් වලින් පටන් ගත්තොත් හිත ගොඩක් වෙහෙසකටපත් වෙනවා. මේ සක්මන් භාවනාව කියන එක කොටස් 6කට නෙමෙයි පින්වත්නි කොටස් කෝටි ප්‍රකෝටියකට කඩලා පෙන්වන්න පුළුවන්. ඒකින්ද කොටස් 6 කියන්නේ එක කොටස් 6ක් විතරයි. තවත් අමතර කාරණාවක් වේලාව අනුව මතක් කරන්න කැමති. ගෙවල් වල සක්මන් කරන්නට විදිහක් ඇත්තේ නැහැ. සමහර විට ලැජ්ජාවට කරගන්නත් බැරි වෙන්න පුළුවන් මිදුලේ ආදී සක්මන් කර කර ඉන්නකොට අල්ලපු gedara හිතන්න පුළුවන් මුන්ට පිස්සුද කියලා. ඉතින් කොහොම හරි එම් තැනක් නැත්නම් කරගන්න අවකාශයක් නැත්නම් අපිට පුළුවන් අර සක්මනේදී හිත පිහිටෙව්වා වගේම මේ කරන එදිනෙදා වැඩ කටයුතු සිහියෙන් කරන්න. දැන් කාට හරි සක්මනක් කරලා පරියන්කට යන්න ආසාවක් තියෙනවා නම් සක්මන් කරන විදිහකුත් නැත්නම් වලන් ටිකක් හොදන්න පුළුවන් සිහියේ. හැපෙනකොට හැපෙන බව දැනගන්න සීතු උෂ්ණ දැනගන්න ඒ සතියෙන් ඒ අත ඉස්සෙනකොට අත ඉස්සෙන දෙස බලාගෙන ඉන්න නැත්නම් ඉස්ස වෙනවායි කියලා මෙනෙහි කරන්න නැත්නම් කොස්සක් අරගෙන කයක් අතු ගන්නට මගුන් දැල් ටිකක් කඩන්න මොකක් හෝ කෘත්‍යයක් සිහියෙන් කරන්න අර සක්මණෙන් වෙන දෙයක්ම සිද්ධ වෙයි සක්මනේදී මේ කකුල් විතරම බලන්න ඕන කියලාම නෑ මේ අතපය බැලුවා කියලාත් ගැටලුවක් නෑ අපි දැන් අර ප්‍රකට වෙන තැනකට හිත පිහිටවාගෙනයි මේ කරගෙන යන්නේ. gedara dora una sakmanat tamunta කරගන්න විදිහක් නැන්නා භාවනාවට කලින් යම්කිසි වැඩක් සිහියෙන් යුක්තව කරන්න ඒක තමුන් ඊළඟට කරන්න යන ඒ පරියංක භාවනාවට බොහෝම උපකාරයක් වෙන්න පුළුවන්. ඒ අමතර කාරණාවත් එක්ක මම හිතන්නේ අපි මේ සීල භාවනා වැඩසටහන સમાપ્ત කරන්නයි සූදානම් වෙන්නේ. හොඳයි සීලුම දෙනා මාත් එක්කම චාරිත්‍රානුකූලව ගාථා සජ්ජායනා කරලා පින්කම අවසන් කරමු. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා හිමිහියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ආකාසට්නාජ බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං තුමන් පරන්ති ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හොන්තු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්ත්‍ය අපිත් මහා සංඝරත්නය වෙනුවෙන් ඔයත්තන්ට ආශිර්වාද කරනවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝාෂ භාවයම ලබාවා කියලා මහා සංඝරත්නය අරමුණු කරගෙන වන්දනා කරගන්නට අභිවාදන සීලිස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම්බ බලං ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිම්මාන සම්පatti ඉමිනාති සමිජ්ජතු